තෙරුවන් සරණයි. පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුදුදහම ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 609 වෙනි පිටුව. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. ඒවම් මේ සතන් ඒතන් සමයන් භගවා රාජකායේ විහෙරති වේරුවනේ කලන්තපි වාපි අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායංහ සමයං එතකොට මේ හැම සූත්‍රෙම වගේම මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වේලුවනේහි වැඩවසනසේක එකල්ලි ආයුෂ්මත් සාරිපුත්ත ස්තවීරයන් වහන්සේ සවස් වේලෙහි ඵල සමාවතෙන් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්ව හුන්න. එකත් පස්ව හුන් ආයුෂ්මත් සාරියුත් තරණුවනට තෙලවදාලසේක. සාරිපුත්‍රයේ තොපගේ ඉන්ද්‍රියෝ වෙසසින් පහන්නේ. සිව්පෑ පාරිශුද්ධය සාරිපුත්තය තොපි මෙකල්හි කවර විහරණයකින් යුක්තව බහුල කොට වාසය කරවදයි. බුදුන් වහන්සේ සරියුත් හිමියන්ගෙන් සාරිපුත් ස්වාමීන් වහන්සේගෙන් විමසනවා පෙර දින රාත්‍රියේ කුමන විහදයකින් වැඩ සිටියේද කියලා නුඹගේ මුව මඩල හරි පැහැපත්ය. අර මේ විදිහට ගොඩක් අපිට දේශනාවල් අහන්න ලැබෙනවා. අනේ එතනදී සාරිපුත්ත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. වහන්ස මෙකල්හි මම ශුන්්‍යත විහරණයෙන් යුක්තව බහුල කොට වෙසෙමි. එක අපි pāli භාෂාවෙන් කියනවා නම් ශුන්‍යතා විහරණේ කෝ අහං බන්තේ එතරේහි බහුලං විහාරාමේති. ශුන්‍යතා විහරණියත් බහුල කොට වෙසෙමි. බුදුන් වහන්සේට දැන් සරියුත් හිමියෝ පිළිතුරු දෙනවා. සාදු සාදු සාරිපුත්‍රේ සාරිපුත්‍රය තොපි මේ කැලෙහි මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරව. දැන් බුදුන් වහන්සේට සැරියුත් හිමියෝ කියන්නේ ශුන්‍යතා විහරණයෙන් වාසය කරනවා කියන්නේ. බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට වදාළනවා සාදු සාදු කියලා එක ඒ කියන්නේ ඒක අනුමත කරන එක තමයි මේ සාදු සාදු සාරිපුත්‍රයන් කියන්නේ සාදුනාදය දෙනවා කියන්නේ සාරිපුත්‍රයේ තොපි මේ කැලෙහි තෙපි මෙකල්හි මහපුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරව. මහපුරුෂ විහරණයෙන් වාසය කරන්නේ කිය බුදුන් වහන්සේ සාරිපුත් හිමියන්ට පවසනවා. දැන් සාරිපුත් හිමිය ශුන්්‍යත විහරණයෙන් වාසය කරනවා. ඒ කියන්නේ ශුන්්‍යත විහරණය කියන්නේ සංඥා වේදනා නිරෝධ නිරෝධය තුළ තියෙන විහරණේ. එහෙම නැත්නම් අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි. ඒ කියන්නේ සිතට එන අරමුණෙහි නොගැටි නොඇලී වාසය කරනවා කියන එකයි ශුන්්‍යත විහරණේ වාසය කරනවා කියන්නේ. එතනදී බුදුන් වහන්සේ සරියුත් මෙයන්ට දේශනා කරනවා මහා පුරුෂ විහරණයෙන් බහුල කොට වාසය කරවයි අන බුදුන් වහන්සේ දේශනා කරනවා. යම් ශුන්්‍යතාවයක් ඇද්ද තෙර මහා පුරුෂ විහරණයක දැන් බුදුන් වහන්සේ පවසනවා යම් ශුන්්‍යතාවයක් තියෙනවා නම් ඒ මහා පුරුෂ විහරණයමයි කියලා. ඒතර මහා පුරුෂ විහරණය කියන්නේත් මේ ශුන්්‍යත විහරණයමයි. අපි බලමු දැන් බුදුන් වහන්සේ මේක පැහැදිලි කරනවා. සාරිපුත්තය එහෙන් මෙහිලා ඉඳින් මහන මෙකල්හි ශුන්්‍යත විහරණයෙන් බහුල කොට වෙසෙම්නේම්. කැමැති වේ නම් සාරිපුත්‍රේ ඒ මහානව විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කටයුතුය. මෙන්න මේ විදිහට ප්‍රත්‍යක්ෂා කිරීමයි ඒතර ශූන්‍යත විහරණයෙන් වාසය කරනවා නම් ඒතර බුදුන් වහන්සේ දේශනා කරනවා මෙහිලා මහන ශුන්්‍යත විහරණයෙන් බහුල කොට වාසය කරනවා නම් ඒට කැමති වෙනම් සාරිපුත්තේ ඒ මහණෝ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂා කට යතේ. මෙන්න මේ විදිහට ප්‍රත්‍යක්ෂා කරනා නම් තමයි ඒ ශුන්්‍යත විහරණය වෙන්නේ. එහෙම නැත්නම් මහා පුරුෂ විහරණය වෙන්නේ. මේක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. යම් මම යම් මගකින් ගමට පිඬු පිනිස පිවිසියෙම්ද දැන් අර පිඬු සිඟා වඩින එක උපමාවක් විදිහට තමයි බුදුන් වහන්සේ මෙතන දක්වන්නේ. මම යම් ගමකින් පිඬු පිනිස පිවිසියෙම්ද යම් ප්‍රදේශයේ පිඬු සිඟා ගියෙම්ද යම් මගකින් ගමින් පිඬු වායෙන් පෙරලා ආයෙම්ද එයි මාගේ චක්ෂුෂේ විඤ්ඤේ චක්ෂු විඤ්ඤේන රූපේහි ඡන්දයක් වේවායි රාගයක් වේවායි දේශයක් වේවායි මෝහයක් වේවායි විතක්කයාගේ ගැටෙන ක්ලේශයක් වේවායි ඇත්තේ දෝ දෝ හොයි ඉතින් සාරිපුත්තේ මහාන ප්‍රත්‍යවේක්ෂා කරණයේ මෙසේ දනීද මම් යම් මගකින් ගමට පිඬුසින් පිනිස පිවිසියෙම්ද යම් පෙදෙසේ පිඬු සිඟා ගියෙම්ද යම් මගකින් ගමින් පිඬු සිඟා පෙරලා ආයෙම්ද එෙහිදී මාගේ චක්සු විඥාන රූපෙහි ඡන්දයක් වේවායි රාගයක් වේවායි දේශයක් වේවායි මෝහයක් වේවායි චිත්තයාගේ ගැටෙන ක්ලේශ ජාතයක් වේවායි ඇතැයි සාරිපුත්‍ර ඒ මහණු විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කටයුත්තේ දැන් යම් ගමකට පිඬු පිණිස වඩිනවා නම් යම් මගකින් නැවතත් පැමිණෙනවා නම් ඒ පිඬු පිණිස වැඩි මගෙත් පෙරලා නැවත පැමිණි මගෙත් ඒ පිඬු සිඟා වඩින දැන් අපි දන්නවා ආරාණවල මේ යුගයේ වන විටත් ගම්මානවල පිඬුසඟා වඩිනවා. උදෑසන ඉඳි පාන්දර ආරාණාසපොළ භික්ෂුන් වහන්සේලා පිඬුසඟා වඩිනවා. ඒතර මෙතනදී අපි දන්නවා ගත පච්ච ගතවච කියලා අපි තවත් වෙනම මේ ධර්මයේ තුල අහන්න ලැබෙනවා අපිට ඒ යම් ඒ පිඩු සිඟා වඩිනකොට නැවතත් එනකම්ම ඒ රාග දේශ මොහ කෙලෙස් හට ඒ දැන් පිඬු සිඟා වඩින විටත් නැවත එන විටත් රාග දේශ මොහ කෙලෙස් ගැන සිහියෙන් තමන්ගේ සිතට එන දැන් ඒ චක්කු ප්‍රාසාද සිත් එහෙම නැත්නම් ගාන ප්‍රාසාද ජීව ප්‍රාසාද එහෙම නැත්නම් කාය ප්‍රාසාද මේ මනෝ ප්‍රාසාද මේ එන ආරම්මන මේ සිත්හි රාග දේශම කෙලස් හට ගනීද කියන සිහියෙන් යුත් පිඬුසිඟා වඩන බව. ඒ වගේම ඒ රාග දේශම කෙලස් හට නොගන්නේද ඒ සිහියෙන් සිහියක් ඇතිව රාග දේශමෝ කෙලස් හටගන්නේ ඒ ප්‍රත්‍යක්ෂාවක් නැත්නම් පමණයි. අර සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් එනේන අරමුණේ සත්‍ය දකින යෝගාවචරයට දැන් අපි කිව්වා සතර ඉරියව්වෙම මේ සිතට එන අරමුණේ සත්‍ය දැකනවා නම් ඒ අතහබූත ඥානෙ තියෙනවා නම් ඒ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් ඒ යෝනිසෝ මනසිකාරය සිහිය පවතිනවා නම් ඒ අතහබූත ඥානෙ නේ අරමුණේ සත්‍ය දකිනවා නම් අන්න එතන සිත රාග දේශ මොහේ මිදෙනවා කෙලෙස් හට ගන්න හේතු නැති වෙනවා මෙන්න මේ විදිහට පිඬුසිගා වඩිනවා නම් යම් භික්ෂුවක් බුදුන් වහන්සේ මේ සරියුත් හිමියන්ට පවසනවා ඒ රාගද ඒ සිත ඒ අරමුණු වල සත්‍ය දකිනවනම් ඒ පජානාති කියන තැන ඒ පරජානාති සත්‍ය දකිනවනම් ඒ ප්‍රත්‍යක්ෂ සිහියක් තියෙනවනම් නුවණ තියෙනවනම් ඒ අරමුණේ බුදුනාසේ දිගට මේ සූත්‍රය පැහැදිලි කරනවා කොහොමද ඒ ප්‍රත්‍යක්ෂා වෙන්නේ කියලා මේ ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ වාක්‍යයක් කියන එකක් නෙමෙයි අද අපි දකිනවා ගොඩක් වෙලාවට ප්‍රත්‍යක්ෂා කරනවා කියලා වාක්‍යයක් තමයි මේ මේ පතරිච්ච වාක්‍ය තමයි දේශනා කරන්නේ. නමුත් මේ සූත්‍රවල තියෙන්නේ ඇත්තටම බුදු සමයේ ඇත්තට මේ භාවිතා කරපු භාෂාව අද ඒක අපි ගාථාවක් විදිහට කිව්වට. නමුත් මේකෙදී අපිට වැදගත් වෙන්නේ මේ බුදුන් වහන්සේ මේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය තුළ කියන්නේ ඒ පිණ්ඩපාත වඩිනකොටත් නැවත එන විටත් ඒ සිතට එන අරමුණු වලට නොගැටි නොඇලි ඇත්තටම නැවත පැමිණෙන එක. ඒක තමයි මේ මහපුරුෂ මහපුරුෂ විහරණයෙන් පැමිණෙනවා කියන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ ශුන්්‍යත විහරණේ පෙන්වන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. විහරණේ ශුන්්‍යත විහරණේ. ඒතර ඒකම බුදුන් වහන්සේ පෙන්වනවා මහපුරුෂ විහරණේ කියලා. මේ සූත්‍රය තුළ ඒක ඔබට දකින්න ලැබෙනවා. එතකොට සිතට එන අරමුණු වල සත්‍ය දකින්න. දැන් පොත කියන එහෙම පොතක් නැති බව, සිතෙත් නැති බව දකින්නකොට ඒකේ මිදීමක් තියෙනවා. දෙයක් තිබ්බොත් තමයි රාග දේශම සිත් හටගන්නේ. හැබැයි ඒක සත්‍ය දකිනවා නම් ඒ රාග දේශම සිත් හටගන්නේ ඇත්තටම මිදීමක් සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි මෙතන බුදුන් වහන්සේ කියන්නේ පින්ඩපාතේ වඩින විටත් එන විටත් ඒ සිතට ප්‍රතිරීක්ෂාව සිතට ප්‍රතිරීක්ෂාවක් තියෙනවා කියන එක. ඒක බුදුන් වහන්සේ දිගටම පැහැදිලි කරනවා ඔබට දකින්න ලැබේ. මේ සූත්‍රය හොඳින් අධ්‍යයනය කරලා බැලුවොත් මේක 609 වෙනි පිටුවේ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි ග්‍රන්ථයේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ. එතකොට මෙතන බුදුන් වහන්සේ ඇත්තටම පෙන්වන්නේ මේ සිතේ අරමුණේ දකින ආකාරය. අරමුණු සත්‍ය දැකලා මිදෙන ආකාරය. ඒක සතර ඉරියව්වම අපි කව සතර ඉරියව්වම මේක මේක පරයන්කේද එහෙම නෙමෙයි සතර ඉරියව්වෙම දකින්න පුළුවන්. ඇතර මේ සිතට එන අරමුණු දකින්න කියන්නේ සතර ඉරියව්වම තොරයි. ඒ දැකලා මිදෙනවා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි එහෙම කිව්වොත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි සතර ඉරියව්වෙම මේ ප්‍රතිරක්ෂාවක් තියෙනවා. ඒ අරමුණු අපේ හැම මොහොතෙම දකිනවා කියන එක. තර යෝගාවචර භික්ෂුවක් කියන්නේ ඉද බික්කේ බිකු මේ ශාසනයේ ශ්‍රමණෙක් වෙන්නේ මේ අරමුණු දකිනවනම්. ඒ සත්‍ය ඥානෙ තියෙන කෙනෙක්නේ මේ කෘත්‍ය ඥානෙ පනවන්නේ. ඒතර සත්‍ය ඥානෙ කියන්නේ බුද්ධ දර්ශනේ. ඒතර සිතට එන අරමුණු වල සත්‍ය දකින කියන්නේ සත්‍ය ඥානෙ. ඒ ඒ අරමුණට ඇලෙනවා ගැටෙනවා කියන එක නෙමෙයි. අරමුණු වල නොගැටි නොඇලි වාසය කරනවා කියන එක තමයි ඇත්තටම මේ නිවන් මඟ කටයුතු කරන යෝගාචරයේගේ ආත්ම මේ ආත්මීය ආරෝපණය අපි කියනවනේ ඒක මේ බන්ධනයක් අපිට උපාදාන වෙලා තියෙනවා. අපි තණ්හාව නැමැති මේ බන්ධනය තුළට සිරවි සිටිනවා. අපි ඒකම කියනවානේ ආත්මීය ආරෝපණය කියලා. මේ දියවීම සිද්ධ වෙන්නේ මේ කෘත්‍ය ඥානය තුළ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ. ඒ කෙනාටයි මිදීම තියෙන්නේ. මිදීම කියන්නේ ඵලය. හැබැයි ඒ දර්ශන දෙකීමයි සත්‍ය ඥානෙ. හැබැයි ඒ වගේම තමයි කෘත්‍ය ඥානෙ කියන්නේ ඒ අරමුණු හොඳින් දැකලා මිදෙන එක. ඒ කියන්නේ අපි දර්ශනය තුළ දැකපු ඒ සත්‍ය ඥානෙ ගලපලා බලන එක සිතට එන අරමුණු වලට. එතන තමයි මිදීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ශුන්්‍යත විහරණේ තියෙන්නේ. ඒතර එතනම තමයි අපිට දකින්න ලැබෙනවා මහා පුරුෂ විහරණේ. එතකොට මේ මේ පින දැන් පින්ඩපාත වඩින භික්ෂුව පින්ඩපාත පාරිශුද්ධ සූත්‍රය තුළ පෙන්වන්නේ ඒ පින්ඩපාත වඩින කොටත් නැවත එන කොටත් ඒ නොගැටී නොඇලී අරමුණු වලින් මිදී මිදීම නොඇලීම නොගැටීම එතකොට සාරිපුත්තේ ඉඳින් මහන ප්‍රත්‍යවේක්ෂා කරණියේ මම් යම් මගකින් ගමට පිඩු පිනිස පිවිසෙම්ද යම් ප්‍රදේශක පිඬුසිඟා ගියෙම්ද යම් මගකින් ගමින් පිඬුසිඟා පෙරලා ආයෙම්ද එහිදී මාගේ චක්කු විඥානේ රූපේ ඡන්දය හෝ රාගයක් හෝ දේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටෙන ක්ලේශ ජාතේක හෝ නැතේ මෙසේ දනීද සාරිපුත්තේ ඒ මහරහ විසින් ඒ ප්‍රීති ප්‍රමෝදයෙන්ම කුසල ධර්මයේ රැඳේ හික්මනේ හික්මෙන්නා වූ වාසය කටයුතු එතකොට ඒ පිඬු පිනිස වර දැන් අපි ඔබට පැහැදිලි කරා සම් භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකා සෙවණක් පිණසම ඔබ රැකියාවක් කරනෝ වේවා gedara dore වැඩපොළ කරනවා මේවා. නමුත් අපට ප්‍රතිරික්ෂාවක් තියෙනවා. අපි දන්නවා මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ මේ දේශනා සවන් දෙන බොහෝ අය මාර්ගය හඳුනගෙන තියෙනවා. ධර්ම සත්‍ය ඥානයේ මෙතනදී වැදගත් වෙනවා කියලා. ඒ තුළ මේ බාහිර ඇත්තක් නෙමෙයි කියන එක අවබෝධයට ඇති වෙනවා. ඒ වගේම සිත තුළත් අපි හිතන දේවල් කොහෙවත් නැති බව අවබෝධ වෙනවා. එතකොට අපි මේ දකිනවා නෙමෙයි හිතනවා කියන එකත් හොඳ අවබෝධයක් ඇති වෙනවා. එතකොට මිදීම කියන එක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි මෙතන බුදුන් වහන්සේ පෙන්නනවා මේ හොඳ සිහියක් අවදි වෙනවා. අපිට ගොඩක් අය පවසනවා මේ මාර්ගයේ කටයුතු කරනකොට මේ මේ දර්ශනය අවබෝධය ඇති වෙනකොටම සිහියක් අවදි වෙනවා බව. මොකද දැන් එන අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට මිදීමක් සිද්ධ වෙනවා. ඒ මිදීම තමයි සිහිය අවදි වෙනවා කියන්නේ. එතකොට මේ මිදීමට සිහියක් අවදි වෙනවා. ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඔබටත් ඒක දැනේවි. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට බුදුන් වහන්සේ මෙන්න මේක මෙතනදී පෙන්නනවා. මේ සිතට එන අරමුණ රාග, දේශ, මෝහ ඒ ඇලෙන ගැටෙන අරමුණු වලින් මිදෙන ස්වභාවයේ ඒ අරමුණු මිදීම සිද්ධ වෙන්නේ අර ප්‍රතිපරීක්ෂාව තියෙනවා නම් සිහි නුවණ තියෙනවා නම් පමණයි. ඒක බුදුන් වහන්සේ මෙතන මනාකොට දක්වන කාරණයක්. ඒ වගේම ඔබට දකින්න ලැබෙනවා මේ ඊගාව අපි කොටසට ගියොත් තවද සාරිපුත්‍රේනි පුනච පරම් සාරිපුත්ත ආනකක් කියමි පුනච පරම් සාරිපුත්ත බික්කුණායිති පටිසංවී කිතබ්බා යේන චාහං මග්ගේන ගම්මං පින්ඩාය පාවිසෙන් ඒ කියන්නේ තවද සාරිපුත්‍රේනි අනිකක් කියමි මහණෝ විසින් මෙසේ ප්‍රත්‍යවික්ෂා කටයුතු යම් මගකින් ගමට පිඬු සිඟා පිවිසෙම්ද යම් පෙදෙසකේ පිඬුසිඟා ගියෙම්ද යම් මගකින් පිඬුසිඟා ගමින් පෙරලා ආයෙම්ද එහිදී මාගේ සෝස්ත්‍ර අසෝත විඥානේ මේ විදිහට ආයතන 6ම බුදුන් වහන්සේ ඒ සිහියෙන් ඒ කියන්නේ සිතට එන අරමුණු සිහියෙන් දක්වමින් මිදෙන මග යමින් මේ මේ පින්ඩපාතේ වඩින ආකාරයේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ විදිහටම ආයතන 6ටම එන ආරම්භනවල ඒ සත්‍ය දැකලා මිදිමින් ඒ පින්ඩපාතේ යනකොටත් එන විටත් කෙලෙසීමක් නැතිව ඒ කියන්නේ රාග දේශමෝහ වලට ඉඩක් නැතිව සිහියෙන් නුවණින් ප්‍රතිරික්ෂාවෙන් ප්‍රතිපරීක්ෂාවෙන් නැවතත් මේ ලෙස පින්ඩපාතේ වැඩිමත් නැවත පැමිණීමත් සිදු වෙනවා නම් ඒ යෝගාවචර මහාන එහෙම නැත්නම් ඒ යෝගාවචර මහාන ඒකාන්තයෙන්ම එතකොට මේ මග යන භික්ෂුවක් ඒ වගේමයි ඒ ලෙස ඒ සිතට සිහියක් පවතින ඔබ දන්නා සෑම කෙනෙක්ට මේ අත්දැකීම තියෙනවා ඇති වෙනවා ඒ කියන්නේ ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා බුදුන් වහන්සේ මෙතනදී වදාළනවා. ප්‍රහාණය පිණිස වෑයම් කරනවා කියන එක. ඒ වගේම අපි එක බලමු අපි ඡේදයටත් පොඩ්ඩක්. මනෝ විඥාන ධර්මයේ ඡන්දයක් වේවා. එදාට අර විදිහටම කියනවා. ඒ කියන්නේ සෝත විඥාන ඒ ශබ්දේ, ජීව විඥාන රසේ, එතකොට ගාහන විඥාන ගන්ධේ, කාය විඥානේ පොට්ටබ්බේ ස්පර්ශේ මනෝවිඤ්ඤාණ ධර්මයේ ඡන්දයක් හෝ රාගයක් හෝ දේශයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටෙන ක්ලේශයක් හෝ ඇද්ද ඉදින් සාරිපුත්ත මහන ප්‍රත්‍යවේක්ෂා කරනුයේ යම් මගකින් මම ගමට පිඬු පිනිස ගියේ පිවිසෙම්ද යම් ප්‍රදේශක පිඬු සිඟා ගියෙම්ද යම් මගකින් පිඬු පිනිස හැසිර ගමින් පෙරලා ආයෙම්ද එහිදී මාගේ මනෝවිඤ්ඤාණය ධර්මයේ ඡන්දයක් වේවායි රාගයක් වේවායි ද්වේෂයක් වේවායි මෝහයක් වේවායි සිතෙහි ගැටෙන ක්ලේශයක් වේවායි ඇතැයි මෙසේ දනීද සාරිපුත්‍රය ඒ මානව විසින් ඒ ලාමක අකුසල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය ඒ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය කියනකොට අපිට වැටහෙනවා සිතට එන අරමුණේ සත්‍ය දැකලා ඒ රාග දේශ මොහ ඒ සිතට එන අරමුණේ යම් රාගයක්, දේශයක්, මෝහයක් වේද ඒ ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. එතකොට ඒක අපි සූත්‍රයනොත් ඒක දකිනවා. තේන සාරිපුත්ත බික්ඛුනා තේසං යේච පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණය වායමි තබ්බං. එතකොට ඒක තමයි ඒ පාපක කුසල ධර්ම ඒකෙන් අපිට තේරෙනවා අර සබ්බපාපස්ස කරන කියනකොටත් ඒ අකුසල ධර්ම. ඒ කියන්නේ මේ අපිට කාම භූමියේ උපදින සිත් අකුසල සිත්. ඒකයි සබ්බපාපස්ස කරනං කුසලස්ස උපසම්පදා කියන්නේ. සබ්බපාපස්ස කරනං කියන වචනේ මෙතනත් බුදුන් වහන්සේ භාවිතා කරනවා. එතකොට අපිට මේ වාක්‍ය තුලම දකින්න ලැබෙනවා තේන සාරිපුත්ත බික්කුණා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මාන පහනාය වායමිත්තබ්බා. එතකොට බුදුන් වහන්සේ පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණාය. එතකොට වායමිතබ්බ. එතකොට ඒ අකුසල ධර්ම ප්‍රහාණය වෙන්න සත්‍ය දකින්න එක. <coughs> බුදුන් වහන්සේ ඒක දිගට දිගටම පැහැදිලි කරනවා. මේ සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍රයක්. ඉතින් සාරිපුත්‍රයේ මහාන ප්‍රත්‍යවේක්ෂා කරනුයේ යම් මගකින්ද නැවතත් කියනවා යම් මගකින්ද මම ගමට පිඩු පිනිස පිවිසෙම්ද යම් පෙදසෙක්කි පිඩු සිගා ගියෙම්ද යම් මගකින් පිඩු පිනිස හැසිරෙයෙමින්ද පෙරලා ආයෙම්ද ඒ ගැටෙන ක්ලේශ ජාතේ වේවායි නැතයි මෙසේ දැනගනීද සාරිපුත්‍රයේ මහණෙනි විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් කුසල ධර්මයේම රැඳේ හික්මෙන්නාහු වාසය කර වාසය කට යුතුයි. එතකොට ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කොටයි. එහෙම නැත්නම් ඒ අරමුණු වලට රිංගනකොට සිද්ධ වෙන්නේ ඇත්තටම වෙහසක් ඇති වෙනවා ධර්තයක්. ඒ කියන්නේ අරමුණු අපිව ඇදගෙන යනවා. ඒ අරමුණු වලින් අපිට ඒ ඒ 1000ක් ගින්නක් ඇති කරන පිච්චීමක් ඇති කරනවා. ඒ කියන්නේ අපි ඇලෙනවද, ගැටෙනවද? එතන තියෙන ගින්නක්. ඒ ගින්න නිවෙන එකයි එතකොට රාගදේශම ගින්න නිවෙනවා කියන්නේ. තවද සාරිපුත්‍රයේ අනිකක් කියමි. මහානව විසින් මාගේ පංචකාම ගුණයෝ ප්‍රහීන වූවා උදැයි මෙසේ ප්‍රත්‍යවේක්ෂා කට හිතුයි. ඉදින් සාරිපුත්‍රයේ මහා ප්‍රත්‍යවේක්ෂා කරණියේ මාගේ පංචකාම ගුණය අප්‍රණීය මෙසේ දැනගනීද සාරිපුත්ත ඒ මහණෝ විසින් පංචකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් සාරිපුත්ත මහාන ප්‍රත්‍යවේක්ෂා කරණේ මාගේ පංචකාම ගුණයෝ. ඒතර පංචකාම ගුණය ප්‍රහීණය හූහයි මෙසේ දැනගනි. ඒ මහාන විසින් ප්‍රතිප්‍රමෝදයෙන් යුක්තව කුසල ධර්මයේ රැඳෙමින් හික්මේ. එතකොට ආයතන වලින් එන අරමුණු වලින් එන ඒ කියන්නේ ඇසට එන වර්ණ, කන්ට ශබ්ද, ගහන ගඳ, එතකොට දිවට එන රස, එතකොට කායට එන ඒ උණුසුම සීතල මේ ආයතන පිනවීමක් ඇති නොවන බව, ඒ මිදුණු බව දැනීම තුළයි එතකොට මේ පංචකාම ගුණයේ කියලා කියන්නේ. එතකොට තවද සාරිපුත්තේ තවදුරටත් පැහැදිලි කරනවා පුනචපරං සාරිපුත්ත බික්ඛුනා ඉති පටිසං පටිසංමි තබ්බා පහීනා නුකෝ මේ පංච නීවරණාති එතකොට අර විදිහටම අපි පොඩ්ඩක් සිංහල තේරුම් කරන පැත්තට බාර කරමු මේක ඔබට තේරෙන විදිහට බොහොම හැමතැනම මේක බොහොම සරලව පෙන්වන්න පුළුවන් බුදුන් වහන්සේ මේ පෙන්වන කාරණා බුදුන් වහන්සේ කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ගමන තුළ ඇත්තටම සත්‍විස් බෝධිපාශික ධර්මම තියෙන බවයි. ඒක බුදුන් වහන්සේ මේ සූත්‍රය තුළ මනාකොට පෙන්නනවා. ඡේදෙන් ඡේදේ අරගෙන බුදුන් වහන්සේ සත්‍විස් බෝධිපාශික ධර්ම පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ කියනවා මේ අරමුණේ සත්‍ය දකින ඒ තැන ඒ ඒ පංච ඒ කියන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම දකින ආකාරය. හොඳට ඔබටත් ඒක වැටහෙවි. දැන් මෙතන ඉඳන් ඔබට ඒ ටික හොඳින් දක්න ලැබෙවි. තවද සාරිපුත්ත මහණ වූ විසින් මෙසේ ප්‍රත්‍යවීක්ෂා කටයුතුය. මාගේ පංච නීවරණය මේ පංච නීවරණත් මේ විදිහටම කියනවා ප්‍රහීන වෙනවා කියලා. ප්‍රත්‍යවික්ෂාව තුළ ඒ කියන්නේ ප්‍රතිපරීක්ෂාව තුළ ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින මේ සිහිය යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් මේ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන තැන. එතකොට තවද සාරිපුත්තේ මහණෝ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂා කොට යුතුය. මාගේ පංච නීවරණය ප්‍රහීන වූවා වූදෝයි. ඉදින් සාරිපුත්‍ර මහාන ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මාගේ පංච නීවරණය ප්‍රහීන වූයයි මෙසේ දැනගනීද සාරිපුත්‍රේ ඒ මහාන විසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් සාර ඒ කියන්නේ පංච නීවරණ ඉස්මතු වෙනවා නම් ඒ පංච නීවරණ ප්‍රහීන පිනිසවයන් කටයුතුයි. ඒ කියන්නේ පංච නීවරණ කෙනෙකුට අපි දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දේ, ඒ කියන්නේ ඇලෙනවා, ගැටෙනවා, නිදිමත, අලසකම, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විසිරෙන එක. එතකොට මෙන්න මේ ප්‍රහීන ඒ කියන්නේ මේ මේ දැන් පින්ඩපාත මේ වඩිනකොට මේ සිත දිහා එන දකිමින් සිතින් සිතට රාගදේශම කෙලෙස් ඇති නොවන ආකාරයට ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග කටයුතු කරන ආකාරයයි මේ පැහැදිලි කරන්නේ. දැන් ඔබ සතර ඉරියව්වෙම මේ අපි අපි ඔබට පැවසුවා මේ සිතට එන අරමුණේ සත්‍ය નિરાයාසයෙන්ම ඔබ කොහොමත් අර සත්‍ය ඥානය දැනගත්තට පස්සේ සිතට එන අරමුණු පේන්න ගන්නවා. ඔබටත් ඒ අත්දැකීම තියෙන. ඒකට ඔබට දැනෙනවා මේකට ඇලෙනවාද ගැටෙනවාද සිහියක් තියෙනවා. ඒ සිහිය වර්ධනය වෙනවා. ඒතකොට ඔබ දන්නා ඒකට ඇලුණු බවක් දන්නවා, ගැටුණු බවක් දන්නවා, ඇලෙන්නේ නැති බවක් දන්නවා, ඇලීමක් ගැටීමක් නැතුව මිදුණු බවක් දන්නවා. ඒකට ඔබටම සිහියට ඒ අවදි වෙනවා. ඒතකොට ඒක සතර ඉරියාවෙම ඔබට දකින්න ලැබෙනවා. ඉතින් බුදුන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ඒ ප්‍රතිරීක්ෂා කියන්නේ ප්‍රතිපරීක්ෂාවක් තියෙනවා. ඔබගේම සිත ගැන, සිතට එන අරමුණු ගැන. ඒකේ කාමච්ඡන්දයක් තියෙනවද, ව්‍යාපාදයේ තියෙනවද, තීන මිද්දේ තියෙනවද, තර අලසකමක් තියෙනවද? එතකොට ඇලෙනවාද ගැටෙනවාද මේ අරමුණු වල මිදෙන ස්වභාවය දැනෙන ගන්නවා. ඉතින් සාරිපුත්‍ර මහන ප්‍රත්‍යක්ෂා කරනුයේ මාගේ පංචනීවරණ ප්‍රහීනයේ මෙසේ දැනගනීද සාරිපුත්තේ මහන විසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුයි. එතකොට පංච නීවරණ ඇති ඇති ඒ සිහියෙන් සිහියෙන් ඒ පංච නීවරණ ඇති ඒ සිතට අරමුණු සත්‍ය දකිනවා නම් පංච නීවරණ ප්‍රහාණය පිණිස වෑයම් කළා වෙනවා. ඒකම තමයි බුදුන් වහන්සේ මෙතන කරන්නේ කියන්නේ ඒක ඒ පවසන්නේ දේ. ඉතින් සාරිපුත්ත මහාන ප්‍රත්‍යවේක්ෂා කරුණේ මාගේ సంతානේ පංච නීවරණේ ප්‍රහීන වූයයි මෙසේ දැනගනීද සාරිපුත්තේ මහානව විසින් ප්‍රීති ප්‍රමෝදයෙන්ම කුසලයේ රැඳේ හික්මෙන් ආහු වාසය කටයුතු වේ. එතකොට තවද සාරිපුත්තේ ඊගාචේදයයි කියනවා. දැන් පංච නීවරණ ගැන පැහැදිලි කරා. එතකොට පංචකාම ගුණෝ ගැන පැහැදිලි කරා. එතකොට ඊගා කොටසේදී බුදුන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියලා කියනවා. තවද සාරිපුත්තේ මහණ විසින් මෙසේ ප්‍රතිවික්ෂා කටයුත්තේ මා විසින් පංච උපාදානස්කන්ධය පිරිසිද දක්නා ලද හුදයි. ඉදින් සාරිපුත්තේ මහණ ප්‍රත්‍යවික්ෂා කරනුයේ මා විසින් පංච උපාදානස්කන්ධය අප්‍රඥාතේයි මෙසේ දැනගනීද සාරිපුත්තේ ඒ මහානව විසින් පංච උපාදානස්කන්ධය පරිඥාත පිණිස ව්‍යායාම කටයුතුය. එතකොට අපි මෙතනත් ඔබ දන්නවා සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන මේ ප්‍රජානාති ඒ පරිඥාය එහෙම නැත්නම් අපරිඥාය කියන්නේ එතන ඒ සිතට එන අරමුණේ ඒ කියන්නේ දැන් සත්‍ය දකිනකොට අපි දන්නවා මෙතන යථාභූත ඥාන පරිඥාය කිව්වේ ප්‍රජානාති කිව්වේ යථාභූත ඥානේ එතකොට අරමුණේ බාහිර දැන් පොත දකින පොත කියලා දෙයක් බාහිර නැති බව. එතකොට ඒක තමන්ගේම සිත බව. අන්නේ ඒක තමයි යථාභූත ඥානය කියලා පෙන්නවා. ඒ පේනවනේ මේ හිතනවා. එතකොට බාහිරත් පොත කියලා දෙයක් නැහැ. සිතෙත් පොත කියලා දෙයක් නැහැ. එතකොට ඒ අරමුණේ රාගයක්, දේශයක්, මෝහයක් හටගන්නේ. එතකොට ඒක මිදෙනවා. එතකොට එතන ශුන්්‍යතාවයට එනවා. ඒ කියන්නේ නිමිති ප්‍රකට වෙන්නේ නැහැ. අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි. එතකොට මෙන්න මෙතනම තමයි පංච උපාදානස්කන්ධය පිළිසිඳ දන්නවා කියන්නේ. කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ දැන් පොත කියන එක හැදෙනකොට පංච උපාදානස්කන්ධම තමයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ පොතමයි. පොත කියනකොට විඥානේ. විඥානේ හැදිලා තියෙන්නේ ඒ විඳ හැඩතලේ වේදනා සංඥා එමයි සංඛාර අර ශබ්ද වර්ණ එකතු වෙලා හදාගත්ත පොත ඒකම එතකොට දැන ගැනීම විඥානේ. එතකොට පංච උපාදාන ස්කන්ධයෙන් තමයි අපි උපාදාය රූපයක් කියන්නේ අන්නේ නිසා. ඒතර අපි දෙයක් දකිනකොට මේක පංච උපාදාන ස්කන්ධයක් කියලා අපි දැනගන්න ඕනේ. ඒක ධර්මයේ තුලින් ඔබ දැනගත යුතුයි. එතකොට පංච උපාදානස්කන්ධයේ එතකොට පජානාති කියන්නේ ඒකට. එතකොට අප පරිඥාය කියන්නේ ඒ දකින්නවා, සත්‍ය දකින්නවා. එතකොට ඒ රාග දේශමෝ කෙලෙස් හටගන්නේ නැහැ. ඒක තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට අපරිඥාය කියන්නේ පංච උපාදානස්කන්ධයට අපි රැවටෙනවා කියන එක. කියන්නේ බාහිරත්ව වෙනවා. එතකොට එන අරමුණෙන් මිදෙනවා කියන්නේ බාහිරෙන් මිදෙනවා. ඒකම තමයි මේ පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය අපරිඥාය මෙසේ දැනගනීද සාරිපුත්තේ මානව විසින් පංච උපාදානස්කන්ධේ පරිඥා පිනිස වෑයම් කළ යුතුයි. සත්‍ය දකින්න අර ප්‍රජානාති අපි දැන් පැහැදිලි කරේ. එහෙම දෙයක් නැති බව එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනෙයි. එතකොට ඊගාව ඡේදයට આવොත් ඉදින් සාරිපුත්තේ මානව විසින් මෙසේ ප්‍රතිවික්ෂා කට යුතු මා විසින් සතර සතිපට්ඨානය වඩන්න ලදහු දෝයි ඉන්දීන් සාරිපුත්තේ ප්‍රත්‍යවේක්ෂා කරන මහන මහ විසින් සතර සතිපට්ඨානයෝ අබ අභාවිතේ මෙසේ දැනගනීද සාරිපුත්තේ ඒ මහානව විසින් සතර සතිපට්ඨානයේ වැඩිම පිණිස වෑයම් කළ යුතුය. දැන් ඊගාට බුදුන් වහන්සේ සතර සතිපට්ඨානය ගැන පැහැදිලි කරනවා. දැන් මේ ඔක්කොම කියන්නේ සිතට එන අරමුණ ගැනයි. ඔබටත් මේක බැලුවම තේරෙනවා. ඒ කියන්නේ දැන් පිණ්ඩපාතේ වඩිනකොට සිතට අරමුණු එන්නේ. ඒ ඉන හැම අරමුණකම දැන් නොගැටි නොයලී වාසය කරන එකයි මේ කියන්නේ. ඒතකොට මෙතනදී සත්‍විස් බෝධිපාශික ධර්ම බුදුන් වහන්සේ මේ අරමුණේ දකිනවා. මේ අරමුණේ මේ සත්‍ය දැකලා මිදෙනවා කියන තැන අත්තමකෝ සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙන්නේ. එකක් දෙකක් නෙමෙයි බුදුන් වහන්සේ ඒ මනාකොට මෙතන පේන්නන පංච උපාදස්කන්ධ පේනවා. දැන් මෙතනදී සතර හතිපට්ඨානෙ පේනවා. සතර හතිපට්ඨානය සතිපට්ඨ සතර හතිපට්ඨානය මෙතනදී අභාවිතයද ඒ කියන්නේ ඒ එතන සතර හතිපට්ඨානය අභාවිතයයි මෙසේ දැනගනීද ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂාවෙන් දැනගන්නවා. ප්‍රත්‍යවික්ෂා කරන මහාන විසින් සතර සතිපට්ඨානය අභාවිතයයි දැනගනීද සාරිපුත්තේ මහාන අන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ඒ කියන්නේ සතර අතිපට්ඨානේ වැඩිම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්තේ ඒ සඳහා ප්‍රත්‍යක්ෂා කළ යුතුයි. එතකොට මේ එන අරමුණේ සතර අතිපට්ඨානිය තියෙනවා. මේ බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. ඒකයි අපි ඔබට කිව්වේ කායනුපස්සනාව කිව්වේ ස්කන්ධ කායද කායනුපස්සනාව කියන්නේ බාහිරත්ත කරගෙන නෙමෙයි විනීය ලෝකේ විනීය ලෝකේ කියන තැනින් තමයි සතර අතිපට්ඨානිය වඩන්නේ. ලෝකේ මිදෙන්න. ඒතකොට ලෝකේ මිදෙනවා කියන්නේ ස්කන්ධකාය කියන එක දකිනවා. ස්කන්ධකාය කියන්නේ දැන් පොත, මේසේ, ඇඳ, ගේ, දොර මේ හැදෙන හිතක. ඒතකොට හිතක. ඒතකොට සිතක තමයි මේ ඒතකොට ඝන උණුසුම සීතල තද ගතිය, ශබ්දේ වර්ණ සියල්ලම සිතකයි සකසෙන්නේ. ඒතකොට මේ ස්කන්ධකාය කිව්වේ ඒකයි. ඒතකොට කායानुපස්සනාව වඩන්නේ මෙන්න මේ ස්කන්ධකාය හඳුනගන්න. ඒ කියන්නේ මේ කර්කජකය නෙමෙයි. කායනුපස්සනාව වඩනකොට සිද්ධ වෙන්නේ මේ කරකජ කය මිදිලා ස්කන්ධ කාය කියන එක හඳුනා ගන්නවා. එතනින් මිදෙනවා. එතකොට දෙයක් කියලා සිතුවිල්ලක් තියෙන්නේ අපිට. දෙයක් කියලා සිතුවිල්ලක් තියෙනවා නම් ඒ දෙයක් කියලා ගත්ත සිතුවිල්ලෙන් මිදෙන එකයි අර සතර හතිපට්ඨානේ අර කායනුපස්සනා, වේදනානුපස්සනා. එතකොට ඒ දෙයට හිමිකාරයක් නැහැ. එතකොට මේ කයට හිමිකාරයක් නැහැ. එතකොට මැරෙන්නේ හිත. අපි කිව්වේ කය නෙමෙයි. හිත නැති නිසායි කය වල්ලන්නේ. එතකොට අපි කිව්වේ ඒක තමයි අපිට ඇඟිලි කපනවා, කකුල් කපනවා, අතපය කපනවා. අර අසනීප වුණාම එතකොට දැන් මේ ඇඟිලි, අතපය, කකුල් මේ කය නෙමෙයි මම කියන්නේ සිත. එතකොට සිතේ තමයි කයක් තියෙන්නේ. මේ මේ රූපේ මමයි කියලා මේ කය මමයි කියලා හිතන් ඉන්නේ සිත. එතකොට ඒ එන අරමුණේ එතකොට මම කියලා කයක් හම්බ වෙන්නේ නැහැ. මගේ කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. මම නැතුව අර අර මෙතන සත්‍ය දකින්නවා කියන්නේ හිමිකාරයක් නෑ ආත්ම ස්වභාවයෙන් මිදලා දෙයක් කියලා ගත්ත තැන දෙයක් නැති බව වෙනකොට ශුන්්‍යතාවයට කෙනෙක් නෑ ශුන්්‍යතාවයට පත් වෙන කෙනෙක් නෑ දෙයක් නෑ ආත්මයක් නෑ අන්න එතන සතර සතිපට්ඨානය තුල අපිට දකින්න ලැබෙන තැන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඒ මිදීමයි විනය ලෝකයෙන් මිදෙනවා කියන්නේ දෙයක් කියලා ගත්තොත් එතන ලෝකේ තියෙනවා. දෙයක් නැති බව දකිනකොට තමනුත් නැති වෙනවා. අන්න සතර අධිපට්ඨානය වැඩුවා වෙනවා. එහෙම වුණොත් අන්න කායනුපස්සනා, වේදනානුපස්සනා වේදනාවට හිමිකාරයක් නැහැ. කකුලේ වේදනාව මගේද, බඩේ වේදනාව මගේද, ඔලුව කැක්කුම මගේද නැහැ. මම විඳිනවා කියලා එකක් නැහැ. එක සිතුවිල්ල. දෘෂ්ටියක්. අන්න සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. එතකොට සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන්නේ මේ සතර අධිපට්ඨානෙ කියන්නේ කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. මේ කයට හිමිකාරයක් නැහැ. ඒතර වේදනාවට හිමිකාරයක් නැහැ. ඒතර චිත්තානුපස්සනාවේදීත් එහෙමයි. එතකොට චිත්තානුපස්සනාවේදී මේ මේ හිමිකාරයක් නැහැ. දැන් මනෝවිඤ්ඤාණය කියන්නේ අර පොත කියපු දෙයමයි. මනෝවිඤ්ඤාණය කියලා දෙයක්වත් නැහැ. ආත්මයක් කියලා දෙයක් හම්බ වෙන්නෙත් නැහැ. ඒතර පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ ඒක. අන්න එතන චිත්තානුපස්සනාවෙන් එන්නේ. දැන් වේදනා සංඥා එකට එකතු වෙන එක සංඛාර සකස් කරගත් එක එකට එකතු කළ චිත්තා චිත්තානුපස්සනාව පේනනෝ මනෝවිඤ්ඤාණය තමයි හැමතිස්සෙම අපිට පොත කියලා කියන්නේ. අර ආයතන විඥාන නෙමෙයි. ඒතකොට මනෝ විඥානේ අපි පොත කියලා කියන එක විතරයි. ඒ පොත කිව්වොත් මම කියලා කෙනෙක් කොහෙවත් නැහැ. ඒතකොට අර පොත විතරයි. අන්න පොතෙන් මිදෙනවා කියන්නේ තමන්ගෙම මිදෙනවා. ආත්මයක් හම් වෙන්නේ නැහැ. අනේ චිත්තන. ඒතකොට ධම්මානුපස්සනා කියන්නේ මේ සේරම එකට ගත්තාම ආයතන නිරෝධයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇසට එන අරමුණු දැකලා මිදෙනවා. එතකොට ඇසෙන් මිදෙනවා, කනෙන් මිදෙනවා, නාසයෙන් මිදෙනවා දිවෙන් මිදෙනවා කයෙන් මිදෙනවා. ඒතර ආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන. ඒතර ඇත්තටම මේ සතරතිපට්ඨානේ මේ එන අරමුණේම තියෙන්නේ. ඒක අපිට මේ මේ සූත්‍රය තුලත් මේ පෙන්නන හැම තැනකම සත්‍විස් බෝධිපාශික ධර්ම අරමුණේ අපිට දකින්න ලැබෙනවා. ඒක තමයි මේක වටිනාම තැන. එතකොට ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ ඒකමයි. එතකොට ඒ අරමුණේ සත්‍ය දකින්නවා කියප එකමයි. ඒකත් මනාවකට මෙතනම පැහැදිලි වෙනවා. එතකොට කුසලයේ වඩනවා කියන්නේ ඒක දැකීම තුළ මිදීම තුළයි මේ ප්‍රීති ප්‍රමෝදය කියන එක ඇති වෙන්නේ. එතකොට මෙසේ ප්‍රත්‍යක්ෂා කරයි නම් අනුබුදුන් වහන්සේ පවසනවා. ඒ මහානව විසින් ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව කුසල ධර්මයන්හි හික්මෙනාහු විසින් වාසය කළයි. හික්මෙන හික්මෙන් හික්මෙන්නාහු ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරයි කියන එක. එතකොට ඊගාව ඡේදයට අපි ආවොත් තවද අනෙකක් කියමි. පුනච පරම් සාරිපුත්ත බික්ඛුනා ඉති පටිසංකි තබ්බං භාවිත්තානුකෝ මේ චත්තාරෝ මෙතන සතර සම්මා ප්‍රධාන වීර සම්පදානීති ඒ කියන්නේ සතර සම්මා ප්‍රධාන වීරත් මෙතනමයි. ඒතර බුදුන් වහන්සේමයි මේ පවසන්නේ. තවද අනිකකි සාරිපුත්තේ මහණන් විසින් මෙසේ ප්‍රත්‍යක්ෂා කළ යුතුය. මා විසින් සතර සම්මා ප්‍රධානයෝ වඩනා ලදහ දෝයි ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යක්ෂා කරන මහණ සතර සම්මා ප්‍රධානයෝ මා විසින් අභාවිතයයි මෙසේ දැනගනීද සාරිපුත්තේ ඒ මහණෝ විසින් සතර සම්‍යක් ප්‍රධානයෙන් වැඩිම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යවීක්ෂා කරන මහණ මා විසින් සතර සම්‍යක් ප්‍රධානය භාවිතේ මෙසේ දැනගනීද සාරිපුත්තේ ඒ මහණෝ විසින්ම ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව කුසලයේ ධර්මයන්හි දිවාර හික්මෙන්නා හෝ විසිය යුතුය. එතකොට සතර සම්මප්‍රදාන වීර කියන්නේ ඔබ දන්නවා සතර සම ප්‍රධාන වීර්ය කියනකොට නූපන් කුසල් නූපදීම නූපන් අකුසල් නූපදීම උකන් උපන් අකුසල් ප්‍රහීන කිරීම නූපන් කුසල් ඉපදෙවීම උපන් කුසල් වැඩි දියුණු කිරීම. එතකොට මේ විදිහට අපි වාක්‍ය වලින් නම් මේක දකිනවා. නමුත් මේක ප්‍රායෝගිකව ඔබ දකිනවා අපි පැහැදිලි කරලා තියෙනවා මනාකොට සිතට එන අරමුණේ සත්‍ය දකින තැන සතර සම්ප්‍රදාන වීරය තියෙන්නේ. චන්දං ජනේති වායමති විරියං ආරහතේ චිත්තං පග්ගඤ්ඤාති පජහති. ඒ කියන්නේ ඡන්දේ කැමැත්ත ඒ සත්‍ය දකින්න තියෙන කැමැත්ත ඡන්දය ජනේති වායම වෑයමති විරිය වීරිය ආරහති චිත්ත පග්ගඤ්ඤාති පජාති එහෙම දැක්කොත් තමයි මේ සිත සත්‍ය දැකලා මෙදෙන්නේ එයයි සතර සම්ප්‍රදාන වේ. ඒ අරමුණේ සත්‍ය දැකින තැනයි ඒ තියෙන්නේ. ඒ වගේම තමයි එතකොට එතන මේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැන. ඒතොර අපි ඊගාව කොටසට ආවොත් තවද සාරිපුත්තේ මහණෙනු විසින් මෙසේ ප්‍රත්‍යක්ෂා කටයුතුය මා විසින් සතර 이르දිපාදෝ භාවිත ඌහු දෝයි ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යක්ෂා කරන මහණ මා විසින් සතර 이르දිපාදෝ අභාවිතයයි මෙසේ දැනගනීද. ඒතකොට මේ හැමතැනම බුදුන් වහන්සේ එකම විදිහටයි කියන්නේ. එතකොට සතර සම්මාප්‍රධාන වීරයත් ඒ වගේම මෙතන සතර 이르දිපාද ගත්තත් එතකොට ප්‍රත්‍යවික්ෂාවෙන් ඒ ඒ භාවිතය දකින්නවද? ඒ අභාවිතයේද? ඒ ඒ අභාවිතය නම් ඒ නැවත මෙනෙහි කරන්න කියන එකත් ඒ 이르දිපාද වැඩිම පිණිස වෑයම් කරන්න කියන එකත් බුදුන් වහන්සේ එතනම පැහැදිලි කරනවා. එතකොට දැන් ඔබට අහන්න ලැබුණා. ඒතර සතර හතිපට්ඨාන, ඒතර සතර සම්ප්‍රදාන වීරය, ඒතර සතර 이르දිපාද. එතකොට මේ විදිහට බුදුන් වහන්සේ දිගටම පැහැදිලි කරන පංච ඉන්ද්‍රිය ධර්මය, පංච බල ධර්මය, සප්ත බොජ්ජංග ධර්ම. ඒ විදිහට ආරෂ්ඨාංක මාර්ගයේ මේ විදිහට බුදුන් වහන්සේ සියල්ලම මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මේ මේ මිදෙන එක පැහැදිලි කරනවා. ඒතර ඔබට දකින්න ලැබෙනවා ඊගා කොටසට આવොත් තවද සාරිපුත්ත මහානව විසින් මෙසේ ප්‍රත්‍යවීක්ෂා කටයුතුය. දැන් මේ පිණ්ඩපාතේ වඩින මහාන එතකොට එන අරමුණු සත්‍ය දකිනා කියන තැනේ මේ සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙනවා කියන එකයි මෙතනදී ඔබට පැහැදිලි වෙන්නේ. ඒක අපි කෙටියෙන් ඒක නිසායි පවසන්නේ. නමුත් බුදුන් වහන්සේ එකිනෙකම සත්‍යස් බෝධිපාසක ධර්ම විතරක් නෙමෙයි තවත් කාරණා මෙතනමයි. ඒ කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න තැනමයි තියෙන්නේ කියන එක මනාකොට පැහැදිලි කරනවා. ඒ අභාවිතන ඒ සිදුවන්නේ නැත්නම් ඒ අරමුණේ සත්‍ය දකින්න එක ඒ පජානාති වෙන්නේ නැත්නම් ඒක බුදුන් වහන්සේම දේශනා කරනවා. එතනදී ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්න ඒ භික්ෂුව වෑයම් කළ යුතුයි කියලා. එතකොට ඔබට දැන් වැටහෙනවා කෘත්‍ය ඥානයේදී අර සත්‍ය ඥානය දැනගත්ත බුද්ධ දර්ශනයේ ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු පුබ්බයනුසු ධම්මේසු කියලා ඒ පෙරණසුවිරු දහම තුළ දෙයක් කියලා දෙයක් නැහැ. බාහිරවත් සිතේවත්. ඒතොර අපිව හදාගත්ත ඒවා සිතුවිලි විඥාන මායාව කොහෙවත් නැහැ. අනේක දකින්න එකයි මේ අපේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ. යෝනිසෝ මනසිකාරේ සිහියක් තියෙනවා. යථාභූත ඥානය අර දැනගත් ධර්මයේ යථාභූතව ඒක සකස් වෙන ආකාරය දකිනවා. ඒතර ඒතනමයි එතකොට සත්‍විස් බෝධිපාශික ධර්මම තියෙනවා. ඒතර මේක මනාකොට මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් කොයිතරම් වටිනවද? අපි ඒකයි කිව්වේ ඔබ ගමනක් යනවා නම් ඔබ එදිනෙදා කටයුතු කරනවා නම් ඔබ භික්ෂුවක් හෝ වේවා ගිහි අයෙක් වේවා ඔබ සිත ගැන සිහියෙන් කටයුතු කරන්න. ඒ ඔබ දන්නා ධර්මයේ එතන ගලප ගන්න. ඒ සිතට බලන්න. ඒතර ඔබට බාහිර කම්පණය වෙන දෙයක් හම් වෙන්නේ බාහිර ඇලෙන්න ගැටෙන්න චිත්තයක් සකස් වෙන්නේ නැහැ. ඒතර ඔබ හැම දෙයකම මිදිලා. හැබැයි වෙනත විදිහටම කටයුතු කරනවා. කිසිම ගැටලුවක් ඔබට නැහැ. ඒ කියන්නේ ඔබගේ ගින්නක් නැහැ. ඔබ පිච්චෙන්නේ නැහැ. ඔබ දැවෙන්නේ නැහැ. ඔබ ඔය අරමුණු බලගෑනු වුනහම ඒවට දැවෙනවා. ඒව නිසා ඔබ වෙහෙසටපත් වෙනවා. හැබැයි ඔබ අරමුණු වලින් මිදෙනකොට ඔබගේ වෙහෙස නිවෙනවා. අන්න ඒක නිසා බුදුන් වහන්සේම පැහැදිලි කරනවා මේ හැම ඡේදකම තියෙන වචනේ කුමක්ද? මහණෙනි එසේ හේින්ම ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව ඒ භික්ෂුව වාසය කරයි කියලා. ඒ කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දකින භික්ෂුව ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්නේ අර අරමුණ වලට නොගැටෙන නිසායි. එතකොට මේකත් අපිට හොඳට දකින්න ලැබෙනවා. එතකොට අපි ඉදිගාව කොටසට ආවොත් අපි එතනදී කිව්වේ දැන් බුදුන් වහන්සේ කියනවා තවද සාරිපුත්තේ මහණව විසින් මෙසේ ප්‍රත්‍යක්ෂා කොට වෙත දිගට මේක කියාගෙන යනවා මා විසින් පංච ඉන්ද්‍රිය ධර්මය වඩනා ලදහු දෝයි ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යක්ෂා කරන මහණ විසින් පංච ඉන්ද්‍රිය ධර්මය අභාවිතයයි මෙසේ දැනගනීද සාරිපුත්තේ ඒ මහානව විසින් පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම පිණිස වෑයම් කළ යුතුය. කලින් කලින් ඡේදෙත් මේ විදිහටමයි මේ එකම විදිහටයි කියන්නේ. 이르දිපාද ඡන්ද චිත්ත වීර විමර්ශා. එතකොට යම්කිසි අරමුණක් යනකොට ඒ ඡන්දේ ඒ සිත දකින්න තියෙන ඡන්දේ අයි සත්‍ය දකින්න තියෙන ඡන්දේ කැමැත්ත වීරය ඒකට ගන්න උත්සාහය එතකොට ඡන්ද චිත්ත වීරය විමර්ශ ඒ සිත චිත්තේ දකින්න ගන්න ඡන්දේ කැමැත්ත ඡන්දචිත්ත වීරය එකට ගන්න වීරය ඡන්දචිත්ත වීරය විමස. එතකොට ඒ සිතේ සත්‍ය දැකලා මිදෙන තැනයි මේ සතර ඉදිපාදක් තියෙන්නේ. එතනමයි පංචේන්ද්‍රිය ධර්ම තියෙන්නේ. සද්ධා වීර සති සමාධි ප්‍රඥා. එතකොට සද්ධා කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා. වේගට ගන්න වීරයයි වීරය. සත වීර සතිය තමයි අනිමිත්තයි. දෙයක් හම්බ වෙන්නේ පොත, මේස, දරුවා, ගෙවල් දොරවල්, ඉරහඳ එහෙම දෙයක් නැහැ. අපේම සිතුවිලි. එතකොට අපිට වැටහෙනවා බාහිර නෙමෙයි මේ අපි හිතනවා. හැම එකම හිතනවා. අපේ විඥාන මායාවෙන් එළියට යන්න බෑ. අන්න පංචේන්ද්‍රිය ධර්ම මුලින් එයා මේක උත්සාහයෙන් කරන්නේ ඒක ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. ඊට බල ධර්ම වෙනවා. එතනදී નિરાයාසයෙන්ම හැම දෙයකින්ම මිදුණු ස්වභාවයක් ඔබට දකින්න ලැබෙනවා. ඒක තමයි බල ධර්ම වෙන අවස්ථාව. ඉතින් ඒක මහා දියුණු අවස්ථාවක්. එතකොට මේ ප්‍රත්‍යක්ෂ කරන මේ මේ ප්‍රතිපරීක්ෂාව තුළ එහෙම නැත්නම් මේ පිණ්ඩපාතයේ වඩින භික්ෂුව මේ එන අරමුණේ සත්‍ය දකින තැන මේ සියල්ලම තියෙන බවයි බුදුන් වහන්සේ අපිට මේ සූත්‍රය තුළින් පෙන්වා දෙන්නේ. මේක සාරිපුත්ත හිමියන්ට පැහැදිලි කරනවා. අර ශුන්්‍යත විහරණය කියපු තැන මහා පුරුෂ විහරණයක් තියෙනවා කියන තැන ඒ අරමුණේ සත්‍ය දකින්න තැනයි තියෙන්නේ ඒ අරමුණේ සත්‍ය දකින්න තැන බුදුන් වහන්සේ මේ පෙන්නලා දෙන්නේ එතන මේ සත්‍විස් බෝධිපාශික ධර්මම තියෙනවා කියලා. ඉතින් එතනම බුදුන් වහන්සේ කියන තවද සාරිපුත්තේ මහණය විසින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළේ මෙසේ මා විසින් සත්ත බොජ්ජංගය වඩනා ලදහු දොහොයි ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යවේක්ෂා කරන මහණ විසින් බොජ්ජංගය අභාවිතේ මෙසේ දැනගනේද සාරිපුත්ත ඒ මහාන සත්බොජ්ජංගය වැඩිම පිණිස කටයුතු කළ යුතුය. එතකොට සත්බොජ්ජංග කියන්නේ ඔබ දන්නවා සති ධම්මවිජය විරිය පස්සති සමාධි උපේක්ඛා. එතකොට සති කියන්නේ මෙතන අනිමිත්තයි. ඒක සම්මා සතිය. සම්මා සතියේදී අර නිමිතිගත සතිය නෙමෙයි. දැන් ගොඩක් අය සතිය කියලා හිතන්නේ සිහිය. ඒක නිමිත්තක. ඒක නිමිත්තකට පිටින සිහිය. හුස්ම දිහා බලාගෙන පිණ්ඩපාතේ වැඩියොත් ඒක හිතනවා ප්‍රතිරීක්ෂා කරා කියලා. හුස්ම දිහා බලාගෙන පිණ්ඩපාතේ වඩින එක ඒක නිගණ්ඨය ධර්මයක්. හැබැයි ඒකේ සිහියක් තියෙනවා. නෑ කියන්නේ හැබැයි ඉදබික්ක විකු මේ ශාසනයේ ප්‍රත්‍යවික්ෂා කියන්නේ ඒක නෙමෙයි. සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. දැකලා මිදෙන තැනයි. ඒ ස්කන්ධයේ උදේවැය දකින්න තැනයි. පංච උපාදස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ ඒකමයි. පංච උපාදස්කන්ධයේ දකින්න තැන ඒක. සතර සතිපට්ඨානයේ දකින්න තැනත් එතනමයි. එතනමයි බුදුන් වහන්සේ ඉරිදිපාද දකින්නේ. එතනමයි සතර සමප්‍රදාන වීරය. එතනමයි බොජ්ජංග. එතනමයි පංචේන්ද්‍රිය බලධර්ම. මේ සියල්ලම තියෙන්නේ අරමුණේ සත්‍ය දකින්න කියපු තැනයි. එතකොට සප්ත බොජ්ජංග වඩනා ලද හුදෝයි අන්න නේද සප්ත බොජ්ජංග වැඩිලා නැති නිසා තමයි එහෙමනම් ඒ සිතට එන අරමුණේ සත්‍ය පේන්නේ නැත්තේ. ඒතර බුදුනාසේ හැමතැනම මේ එහෙම දෙයක් පෙන්නනවා. අභාවිතයි කියන එක එහෙමනම්. ඒක නිසාම කියනවා එසේනම් මහාන ඒ සාරිපුත්තේ ඒ මානව විසින් බොජ්ජංගයන්ගේ වැඩිම පිණිස වෑයම් කළ යුතුය. ඉතින් සාරිපුත්තේ ප්‍රත්‍යවේක්ෂා කරන මහාන බොජ්ජංග බහ බොජ්ජංග භාවිත සත්ත බොජ්ජංගයෝ භාවිතේ මෙසේ දැනගනීද සාරිපුත්තේ මහාන ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු කුසල ධර්මයේ හික්මෙන් වාසය කළේ. එතකොට ඊගාවත් ඡේදයට ආවම පුනචපරං සාරිපුත්තේ බික්ඛුනා ඉති පටිසම්බි තබ්බං භාවිතෝ නුකෝ මේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ ආර්යෂ්ටාංග මාර්ගයත් මෙතනමයි මහා සාරිපුත්තේ එතර බුදුන් වහන්සේමයි මේ පැහැදිලි කරන්නේ ආර්යෂ්ටාංග මාර්ගයත් එතනමයි තියෙන්නේ එතකොට අපි දන්නවා සත් අපි දන්නවා ආර්යෂ්ටාංග මාර්ගය කියනකොට සම්මා දිට්ඨි එතනින් පටන් ගන්න. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මේ සත්‍ය දකින්න දැක්ම. එතරයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අපි අපිට අරමුණක් එනකොට ඒක බාහිරත් නැහැ, සිතෙත් නැහැ, පිටින තැනක් නැහැ, ශුන්‍යතයි. එතනයි ආරෂ්ඨාංග මාර්ගෙත් තියෙන්නේ. එතකොට දැන් ගිහි වේවා, පැවිදි වේවා ඕනම කෙනෙක් මේ සත්‍ය ධර්මයේ දැනගත්තට පස්සේ බාහිරත් එක්ක කිසිම ගින්නක් නැහැ. හොරකමක්වත් හොරකම් කරනවත් බාහිර දෙයක් හම්බෙන්නේ නැහැ. ඉරිසියා කරනව, වෛර කරන බාහිර කෙනෙක් හම්බෙන්නේ නැහැ. තමන්ගේම සිතම බව සියල්ලම දැනගන්නවා. එතනයි සුගති පරායන වෙන්නේ. එතනයි මේ ඉදබික්කවේ බික්කු මේ ශාසනය වෙන්නේ. එතනයි බෞද්ධයෙක් වෙන්නේ. භවය ඇත්ත කරගෙන බාහිර ඇත්ත කරගත්ත තැන බෞද්ධයෙක් නැහැ. ඔතනයි අපි දකින්න ඕනි තැන. ඊටාම වටිනවා. ඉතින් ආරෂ්ඨාංග මාර්ගෙත් එතනමයි බුදුන් වහන්සේ පෙන්නනවා. ඒන අරමුණේ සත්‍ය දකින්න තැනයි තියෙන්නේ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැනයි මේ සියල්ලම තියෙන්නේ. අපි කිව්වා සිතට එන අරමුණ ඒ සත්‍ය දකින තැනයි නිවන් මඟ. එයමයි මේ ශාසනය ඉද බික්කවේ බික්කු බෞද්ධයෙක් විසින් එදිනෙදා කටයුතු කළ යුත්තේ සම්මාදිට්ඨියට ඇවිල්ලා. ඒතර සම්මාදිට්ඨිය නැත්තම් මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධයෙක් නෙමෙයි. එහෙනම් බෞද්ධයෙක් කොහොමද කටයුතු කරන්නේ? මේ ධර්මයේ දන්න කෙනෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ. මේ ධර්මයේ නොදන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. පැහැදිලි දැන් ඔබට මේ කාරණේ. මිත්‍යා දෘෂ්ටියේ මිදි සම්මා දිට්ඨියට එන්නේ මේ බාහිර දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ කියලා සිතන නම් පමණයි. එතකොට ඒ අරමුණ එහෙම වුණොත් තමයි අර ප්‍රීති ප්‍රමෝදයෙන් කටයුතු සිද්ධ වෙන්නේ. ඒක අද බොහෝ අයට ප්‍රත්‍යක්ෂයි. මේ නාලිකාව තුළින් ඒ හෙළිවිය කියන යනවා. හොඳ දැන් ඔබට ඒක දකින්න ලැබෙනවා. එතකොට ආර්යෂ්ට මාර්ගය ගැනත් බුදුන් වහන්සේ මේ විදිහටම කියනවා. එතකොට තවද සාරිපුත්තේ මානව විසින් මෙසේ ප්‍රත්‍යක්ෂයකට යුතුය මා විසින් ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනාලාද දෝයි ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යවීක්ෂා කරන මහාන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අභාවිතයයි දැනගනීද අන 100ට අසු වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙතන නැති බව දැනගන්නවා සාරිපුත්තේ ඒ මහාන විසින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම පිණිස වෑයම් කළේ ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යවීක්ෂා කරන මහාන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනා ලැබෙයි මෙසේ දැනගනීද ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන මහානට මේ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවනම් අන්න ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ඒ කියන්නේ එන අරමුණෙන් මිදෙනවා. එතන ශුන්්‍යත විහරණයට එනවා. එතන මහපුරුෂ විහරණයට එනවා. එතනමයි එතකොට සිතරේන අරමුණෙන් මිදෙනවා කියන්නේ. එතකොට ඒ ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ අන්නේ සත්‍ය දකිනවා නම් පමණයි. ඒ කුසල ධර්මයේ දිවාර හික්මෙන්නේ අන්න වාසය කළයි. දිවාරය හික්මෙන්නේ වාසය කළයි. බුදුන් වහන්සේ මේ ඒ කියන්නේ දිවාරෑ ඒ කියන්නේ දිවාරෑ හික්මෙන්නේ මෙන්න මේ සත්‍ය දැකලා කියන එක මේ හැම ඡේදයකම තියෙනවා. තවද සාරිපුත්තේ මහණෙනි විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ කරේ දැන් ඊගාව කොටස කියන සමත විපස්සනාද වඩනාලද උදෝයි. ඉදින් සාරිපුත්තේ ප්‍රත්‍යවික්ෂා කරන මහණ මෙසේ ධන්නේ වේද මා විසින් සමත විපස්සනා විදර්ශනාද නොවඩන්නාලදයි සාරිපුත්තේ මහණෙනි විසින් සමත විපස්සනා ද වඩලු පිණිස වෑයම් කළ යුතුය. ඉදින් සාරිපුත්තේ මහාන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මෙසේ දැනගනි. මා විසින් සමත විපස්සනා විදර්ශනාද වඩනා ලද හේ සාරිපුත්තේ මහාන ප්‍රීති ප්‍රමෝදයෙන් නිසව දිවාරය වාසය කරයි. ඒතොර මෙතන දැන් මේ කියන්නේ පිණ්ඩපාතේ වඩින කොටත් එන කොටත් විතරක් නෙමෙයි. දිවාරය වාසය කරනවා කියන ප්‍රීති ප්‍රමෝදයෙන්. මේ නාරමුණේ සත්‍ය දකින්න තැන. එතන සමත විපස්සනා යුගන්ධන් ගමනම තියෙනවා. ඒකත් මෙතනම බුදුන් වහන්සේ කියන ඔහුට ඒ ප්‍රත්‍යක්ෂා කියන්නේ සිහියක් තියෙනවා නම් ඒක දැනෙනවා. නැත්තම් ඒ පිණිස කටයුතු කරන්න ඕනි කියනවා. ඒතොර ඊගා කොටසට එනකොට කියනවා එතකොට තවද සාරිපුත්තේ මහණෝ විසින් මෙසේ ප්‍රත්‍යක්ෂ කටයුත්තේ මා විසින් විද්‍යා විමුක්ති ප්‍රත්‍යක්ෂ කරන ලද්ද වූ දෝයි. එතකොට විද්‍යා විමුක්ති කියන්නේ විද්‍යාව කියන්නේ මේ සත්‍ය දැකලා මිදෙන තැන. එහෙම වුණොත් තමයි අර විමුක්තිය සිද්ධ වෙන්නේ. චිත්ත විමුක්තිය සිද්ධ වෙන්නේ. සිතින් මිදීම සිද්ධ වෙන්නේ. එතකොට මේ සත්‍ය දකිනවා නම් විතරයි. ඒ සත්‍ය ඥානය ඇති කෙනාට මේ සියල්ලම හමු වෙන්නේ. එතකොට විද්‍යා විමුක්තියත් මෙතනමයි තියෙන්නේ. එතකොට ඉදින් සාරිපුත්තේ මහණ ප්‍රත්‍යවික්ෂා කරන්නේ මෙසේ දන්නේද මා විසින් විද්‍යා විමුක්ත ප්‍රත්‍ය ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ සාරිපුත්තේ මහණන් විසින් විද්‍යා විමුක්තිය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය. දැන් අපිට බොහෝ අය එනවා මේ ධර්මයේ පැහැදිලි කරනකොට මේ නිගණ්ඨ ධම වගේ අද සමාජගත වෙලා තියෙන අර සමත අර නිගණ්ඨ භාවනාව ගැන කතා කරනවා. ඒ තමයි නිවන් මඟ කියලා. නමුත් එතන නිවන් මාර්ග නැති බව අද බොහෝ අය තාම දන්නේ නැහැ. මේ සතර ඉරියව්වෙම මේ පරයන්කේ නෙමෙයි පරයන්කේ විතර නෙමෙයි සතර ඉරියව්වෙම සිතට එන අරමුණේ සත්‍ය දකින තැනයි ඒ විදර්ශනා භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ එතනයි ඔබට හමු වෙන්නේ පටිච්ච සමුපා ධර්මයේ. එතනයි සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ගමනකුයි මේ තියෙන්නේ. මේක අපිට හැමතැනම ඔබට පෙන්වන්න පුළුවන්. හැම මොහොතෙම යම් සිතක්ද හටගන්නේ ඒ සත්‍ය දකිනම් ඒ නිවන් මඟ කටයුතු කරන සත්‍යම යෝගාවචරයේ මග හමු ලිපිණය දන්නා යෝගාවචරේ බොහෝ අය තාම මේ ලිපිණය අඳුනගෙන නැහැ අවුරුදු 10 අවුරුදු සමහර විශාල කාලයක් භාවනා කරනවා සමහරලාට පුදුම විදිහට උපාදාන වෙලා ඉන්නේ අනිත් අයටත් ඒ ඒක වෙනින් මොනවාරි කිව්වොත් කියනවා ඒක මිත්‍යා දෘෂ්ටියක් කියනවා මේක තමයි කියනවා හරි පස්වගතවසෝ වගේ එහෙනම් බුදුන් වහන්සේ කියනවා පස්වක තවුසන්ට ওই විදිහට දිගටම කරගෙන යන්න කියලා ඔතන නිවන් මඟ හමු වෙනවා කියලා. එහෙම කියන්නේ බුදුන් වහන්සේ පෙර නොඇසූ විරු දහමක් දේශනා කරනවා පුබ්බේ අනුසුද ධම්මසක. ඒ කියන්නේ කරන දේ වැරදි මහාන. එතනයි කියන්නේ එහෙනම් බුදුන් වහන්සේ ওই විදිහටම භාවනා කරලා පස්වක තවුසක හිටපු විදිහටම භාවනා කරලා නිවන් දකින්න ඕනේ. ඒ මුණේ නෑ. ඒව අතහැරියා. ඒ නිගණ්ඨ භාවනා අතහැරියා. රූප ධානය, අරූප ධානවල අරර කර්මුත්ත ක්‍රාම පුත්‍රයට ඒව අතහැරියා. අද භාවනා පන්ති දාලා ඒවයි උගන්වන්නේ. මුළු සමාජෙම නැවත ආපස්සට හරවලා නිවන් මඟ නැති කරලා. ඇතරම නිවන් මඟ තියෙන පටිච්චසමුපාද මෙනෙහි කිරීමයි. එතනයි තියෙන්නේ. බොහෝ අයට මේක තාම ගලප ගන්න බැරි වෙලා අතරමං වෙලා ඉන්නවා. වැඩි හරියක් මේ අය භික්ෂුන් වහන්සේලා. ඔවුන් ගිහියන් නොමග අරිනවා. එන්න භාවනා කරන සම්නිත්තල්ලා ගන්න සමාධිය වඩන සමාධියේ ඉඳලා ගිහියෝ මැරිලා යනවා. භාවනා කළා ගිහියෝ මැරිලා යනවා. සමාධියේ ඉඳලා ගිහියෝ මැරිලා යනවා. ඇත්තම කතාව කිව්වොත් ආමිසයේ ඉඳලා කට්ටියක් මැරිලා යනවා. සීලේම කියලා හිතලා කට්ටියක් මැරිලා යනවා. දානෙම කියලා හිතලා ඒව කර කර ඉඳලා කට්ටියක් මැරිලා යනවා. බොහොම ටික දෙනයි පටිසම්පාදයෙන් මෙනෙහි කළා මේ ධර්මය අවබෝධ කරගෙන සතර ඉරියව්වෙම මේ ධර්මය දැකලා ඇත්තටම සුගතිපරායන වෙන්නේ. අදත් එහෙමයි නෑ කියන්න බෑ. මේ අපි හෙලි කරන මේ හෙලිදරව්ව ඊට විශාල තෝතැන්නක් හදනවා. ඒ තමයි සත්‍ය ධර්මයේ. භාවනාව නෙමෙයි. භාවනාව නෙමෙයි සත්‍ය ධර්මයේ කියන්නේ. පටිච්ච සමුප්පාද මෙනෙහි කිරීමයි. එයයි සත්‍ය කතාව. ඒ ඔබට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නේ පටිසම්පාද මෙනෙහි කරපු අය පමණයි. පටිසම්පාද කියන්නේ මොකද්ද කියලා සමහර අය දන්නේ නැහැ. ওই දැන් ලියලා තියෙන පොත්වල තියෙන වාක්‍ය වලින් ඒක දකින්න බෑ. ඒක සාන්දිටික ධර්මයක්. ඒක ප්‍රායෝගිකුණු කෙනෙක්ගෙන් ඔබ අසා දැනගත යුතුමයි. ඔබ මේ දේශන සවන් දෙනවා නම් ඔබට ඒක හමු වෙනවා. ඒකාන්තයි. එහෙම නැත්නම් ඔබේ මෙවැනි ඒ ප්‍රායෝගිකව පටිසම්පාදය හරියට අවබෝධ කරගත්ත අයගෙන් ඒ අසා දැනගත යුතු වෙනවා. එහෙම ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව අද යුගයේ නම් ඔබට ඒ කාටවත් කිව නොහැකි. ඔබ රැවටෙන්න එපා. භාවනාව නිට්ටාව නොවේ. භාවනාව පස්වගත දවස කරපු තරයි තියෙන්නේ. ඒක ඒක අපිට වරදක් පේන්නේ නැහැ. නමුත් ඒ තුල සිරවීම ඔබ දර්ශනේ දන්නේ නැත්නම් ඔබ මේ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ අතරමං වෙනවා. ඔබ සත්‍ය ඥානයේ ඔබ සත්‍ය ඥානයේ කොයිතරම්ද බුද්ධ දර්ශනයේ කොයිතරම්ද ඔබට දර්ශන විසුද්ධිය තියෙන්නේ? අනේ අවබෝධය තුලයි ඔබට ඒ සියලු කෙලෙස් නැසෙන්නේ. සුගති පරායන වෙන්නේ. සෝතාපන්න මාර්ගයටවත් එන්නේ. පටිසෝතයට එන්නේ. ඒ දර්ශන අවබෝධය තුළින් පමණයි. ඉතින් ඒක තමයි මෙතන වැදගත්ම ඉස්මතු කිරීම ඔබට. ඉතින් බුදුන් වහන්සේ සමත විපස්සන ගන්ධන වගේම විද්‍යා විමුක්ති කියන තැනත් පෙන්නනවා. ඒ කියන්නේ සත්‍ය දකින තැන, ඒ සත්‍ය දකින තැන විද්‍යාව ඒ දැක්කොත් තමයි අන්න විමුක්තිය, චිත්ත විමුක්තිය සිද්ධ වෙන්නේ. සිතේ නාමයේ සත්‍ය දකින කියන තැනයි විද්‍යා විමුක්තිය ඔබට හමුවන්නේ. එතකොට මා විසින් විද්‍යා විමුක්ති ප්‍රත්‍ය ප්‍රත්‍යක්ෂ නොකරන ලදද සාරිපුත්තේ මහණුන් විසින් විද්‍යා විමුක්තියන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉන් සාරිපුත්තේ මහණ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මෙසේ දන්නේ වේද මා විසින් විද්‍යා විමුක්තියද ප්‍රත්‍යක්ෂ කරන ලදෙහි සාරිපුත්තේ දැනගනි. ඒ මහණ ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ කුසල ධර්මයේ දිවාර ඉක්මනේ වාසය කරයි. එතකොට සාරිපුත්‍රය දැන් අවසාන ඡේදයට එනවා. අතීත කාලයේ යම් ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාත සුද්ධිය කළාද ඒ හැම මෙසේ හේින්ම පුන පුනා ප්‍රත්‍යවීක්ෂා කොට පිණ්ඩපාත පාරිශෝධන කළාහුයි. සාරිපුත්‍ර අනාගත කාලයේ මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාත පාරිශෝධන කෙරෙද්ද ඒ හැම මෙසේයින්ම පුන පුනා ප්‍රත්‍යවේක්ෂා කොට පිණ්ඩපාත පාරිශෝධන කරති. සාරිපුත්තේ මේ වත්මනේ නුත් යම්කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාත පාරිශෝධන කෙරෙද්ද ඒ හැම මෙපරිදිම පුන පුනා ප්‍රත්‍යවේක්ෂා කොට පිණ්ඩපාත පාරිශෝධන කෙරෙතේද ඒ කරුණෙන් සාරිපුත්තේ තොප මෙසේ හික්මනේ පුන පුනා ප්‍රත්‍යවේක්ෂා කොට පිණ්ඩපාත පාරිශෝධනා කරම්හයි සාරිපුත්තේ මෙසේ තොප හික්මෙන්නේ මැනවයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. ඒ සතුටෙන් ඇති ආයුෂ්මත් සතුටු සිත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණෝ භාග්‍යවතුන් වහන්සේගේ වාසිතේ අභිනන්දනය කළොය. එතකොට ඉදමෝ ඉදමෝච භගවා අත්තමෝ අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ වාසිතං අභිනන්දති इति. ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ අවසාන ඡේදයේදී පැහැදිලි කරනවා යමෙක් මෙන්න මේ ආකාරයට ඒ දිවාරය නොබල වාසය කරනවා නම් සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් ඒ බාහිරත් නොවන බව සිතෙත් නොවන බව මේ සත්‍ය දැකලා මිදෙනවා නම් ඒ ඒ යෝගාවචර භික්ෂුව ඒ කාන්තේම ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරනවා කියලා. එතකොට ශුන්්‍යත විහරණේ තියෙන්නේ මේ අරමුණ බාහිරත් නෙමේ සිතත් නෙමේ කියලා දැකලා මිදෙනවා නම් පමණයි. එතකොට ඒක දකින්න හැකියාව තියෙන්නේ ඇත්තට මේ සත්‍ය දැක්කොත් පමණයි. කුමක්ද සත්‍ය කියන එක? සත්‍ය නම් මෙතන ඇත්තටම දෙයක් කියලා දෙයක් අපිට කොහෙවත් හම්බෙන්නේ නැහැ. නමුත් අපි දෙයක් කියලා හැම දෙයක්ම හිතනවා, අල්ල ගන්නවා. පොත කියන්නේ දෙයක් කියලා. නමුත් පොත කියන්නේ શબ્දයක්. ඒ වර්ණයක් එක එකතු වෙලයි පොත කියලා අපිට දෙයක් වගේ හැදිලා තියෙන්නේ. නමුත් ඒ ශබ්ද වර්ණ ඒ උණුසුම සීතල තද ගතිය කියන මෙන්න සියල්ල එකතු වෙන එකයි පටිච්ච සමුප්පාදය කියන්නේ. පටිච්චනා කියන්නේ. මේ අරමුණේ සත්‍ය දකින ආකාරයයි සත්‍තිස් බෝධිපාසික ධර්මයල තියෙන්නේ. ඒතොර ඒක සත්‍ය දැකලා මිදෙන ආකාරයයි අර සමත විපස්සනා යුගන්ධන ගමනේ තියෙන්නේ. එම දැක්කොත් තමයි විද්‍යා විමුක්තිය සිද්ධ වෙන්නේ, චිත්ත විමුක්තිය සිද්ධ වෙන්නේ. අර අනිමිත්‍ය ශුන්‍යතා ප්‍රණිතේතු විමුක්තිය සිද්ධ වෙන්නේ. අනේ භික්ෂුවයි එහෙමනම් අන්න ඒ දකලා මිදෙන ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්නේ. අද බොහෝ අයට ඒ සාන්ත සෝය හිමි වෙලා තියෙනවා. ඒ සත්‍ය ධර්මය හමු වෙලා තියෙනවා. එය ඔබට මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා දක්නට ලැබෙනවා. එහෙනම් ඔබත් මේ සත්‍ය ධර්මයට අවදි වන්න. ඔබට ඒ කාන්තේම සියලු දුකෙන් මිදීමයි. ඔබ සියලු දුකෙන් මිදෙනවා. මේ මොහොතේ ඔබ ඒ අවබෝධයටපත් වෙනවා නම් ඔබට ඒ මෙනෙහි වෙනවා නම් ඔබට ඒ දැනෙනවා නම් ඔබගේ දුක්ඛ දෝමනස එතනින්ම සිඳිලා යාවේ. ඔබත් ප්‍රීති ප්‍රමෝදයෙන් දිවාරය වාසය කරાવી. ඒ සත්‍ය දැකමින් ප්‍රීති ප්‍රමෝදයෙන් දිවාරය කටයුතු කරයි. ඉතින් මේ මිදීම මේ මොහොතෙමයි මේක මැරලා කරන දේකුත් නෙමෙයි මැරලා ලබන දේකුත් නෙමෙයි මේ මොහොතෙම අවබෝධ කරන ගන්න ධර්මයක්. ඉතින් සාන්දිටික අකාලික ඒපස්ස ඒපස්සික ඕපනායක ප්‍රතිඋප්පන්න ධර්මයේමයි. ඉතින් මේක සාන්දිටිකයි Taman තමයි සාන්දිටික වෙන ප්‍රත්‍යක්ෂ මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. විශ්වාසයක් ඇදහිලා මේකේ කොයිවත් නැහැ. ඔබ මේ දකිනවා නම් සත්‍යයි දකින්නේ. ඒ සත්‍ය දකින්න ඔබ ඒ කාන්තේම සියලු දුකෙන් මිදෙනවාමයි. එහෙනම් හැමෝටම ඒ වාග්ය හිමි වේවා. තෙරුවන් සරණයි.